ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම කමඨහන් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මහෝපාද්‍ය මහමිපාණන් වහන්සේ විසින් මිත්‍රිගල නිස්සරණ වනසෙන්සුනේදී යෝගාවචර පිරිසට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී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 අසම්භාසනිමාරයේ සතං හේසෝ පියෝති අසතං හෝති අප්පියෝති බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ ගිහි සමාජයේ මේ දෙකේම අභිවෘද්ධියට දියුණුවට උපකාර වන උපදේශ රාගයක් දේශනා කරනවා. ලිච්ඡ විරද දරුවන් සඳහා දේශනා කරපු අවවාද ටික උපදේශ ටික ඉතාම වටිනා දේවල් වශයෙන් දේවල් කරගන්න පුළුවන්. ඒවාම විසුණුහන්සේලාටත් හරවලා. නම් දේශනා කළා කීප වතාවකම. මේ මේ අනුව ගිහි සමාජයේ දියුණුවක් සැලසෙන. සංඝ සමාජයේ දියුණුවක් සැලසෙන. තමන්ගෙන් අනුන්ට කරදරයක් නැතුව දීපවත්වන්ට වෙනවා නම් අනුන්ගෙන් තමන්ට කරදරයකුත් නැතුව දීපවත්වන්ට සැලසෙනවා නම් මේ සමාජ දෙකේම දියුණුව අභිවෘද්ධිය ඒ විදිහම සැලසෙනවා විශේෂයෙන් සංඝ සමාජයේ සම්බන්ධව අපි කල්පනා කරලා බලන්න ඕනේ. විශේෂ ගතිගුණ දියුණු කරන පිරිසක් සංඝ සමාජය. බෞද්ධ ගිහි සමාජයක් ඒ විදිහයි. බෞද්ධ ගිහි සමාජය විශේෂ ගුණ ධර්මයන් දියුණු කරන මේ නිසා බෞද්ධ වශයෙන් ලැබෙන මේ පිරිස් දෙකේම දියුණුවට උපකාර වන්නා නීති රීති උපදේශ ආදී රාශියක් ප්‍රකාශ වෙලා තියෙනවා. එයින් මේ භික්ෂු විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ දියුණුවට උපකාර වන්නා අභිවෘද්ධියට උපකාර වන්නා අවවාදයක් ප්‍රකාශ වුණේ මේ ගාථාවල. මේක බොහොම සැලකේ යුතු දේවල් වශයෙන් සම්මේ ගන්න පුළුවන්. කියන්නේ ජීවිතයක් පහසුවෙන් ගෙන යාමට උපකාර වෙන ලොකු වටිනාම අවවාදයක්. මේ ගාථාවෙන් සඳහන් වෙන අදහස් ටික සලකා බලන් දුන්නු ඕවදෙය්‍ය අනුශාසෙය්‍ය අසම්භාච නිවාරණ සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පිය ඕවදෙය්‍ය අවවාද කරන්නේය අවවාද කරනු අනුශාසෙය්‍ය අනුශාසනාද කරන්නේ අසත්භාග නිවාරේ වැරදි දේවල් වලින් අයින් කරන්න අයින් කරන මේ විදිහේ කිරීම හේතු කොටගෙන සෝ සතං කියෝ හෝති ඒ පුද්ගලයා සත්පුරුෂයන්ට ප්‍රිය කෙනෙක් වෙනවා අසතං හෝති අප්පිය අසත්පුරුෂයන්ට නම් ස්ත්‍රිය කෙනෙක් වෙන්නේ නැහැ. ඒ සත්පුරුෂ සමාජය අසත්පුරුෂ සමාජය කියලා දෙකක් තියෙනවානේ. ඒ සත්පුරුෂ සමාජයට උපකාරය අවවාදයක්. ඒ අසත්පුරුෂ සමාජයේදී උන නැව තේරුම් ගත්තොත් එයින් දිනුවා සරසා ගන්න පුළුවන්. අපි සත්පුරුෂයා හෝ අසත්පුරුෂයා හෝ නිතර ඒ විදිහටම හිතේ සම්පත් කරගන්නේ ඔන්න නරකයි. විශේෂයෙන් අසත්පුරුෂය කියලා ඒ අයින් කරන්න යන්න නරකයි. ඒ මොකද උසස් සමාජයක් වික්ෂුන් වහන්සේ. යම් කිසි කෙනෙක් වැරදි වැරදි යන්දමට කටයුතු කරනවා නම් නරකට කටයුතු කරනවා නම් අසත්පුරුෂය කියලා කියන්න පුළුවන්. නමුත් ඒ විදිහටම හම් වතු ගහලා තමයි මේ සුදුසු නැහැ. ඒ පුද්ගලයාව උනත් හදා ගැනීමයි ප්‍රවහන්සි ගන්නවා. ඒතරම සත්පුරුෂය සත්පුරුෂය කියලා අයින් කිරීම සුදුසු නෑ. ඒක එක කාරණය. මේ කාරණය මෙන්න මේ ආවාද දීපඳ. කියන්නේ ඒ බුද්ධ දේශනාව අන්ත අවවාද දෙන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අනුශාසනා කරන්නේ කියලා ප්‍රකාශ කරනවා. අවවාද දීමයි අනුශාසනා දීමයි කිරීමයි කියන මේ කරුණු වචන දෙකේ තේරුම් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් එක වරක් යමක් කියනකොට අවවාදී කියලා කියන අනුශාසනාව කියන නැවත නැවත කියනවා. අනුශාසනය. තවත් සමහර විටක ඉදිරි පිටදී යම් යම් දේවල් කරුණු කියා දෙන එක අවවාදේ කියන්න පුළුවන්. පණිවිඩ ඇරලා පණිවිඩ මාර්ගයෙන් එවනත්නම් ලියු මාර්ගයෙන් දිගින් දිගට කියා දීම අනුශාසනා වශයෙන් යන්න පුළුවන් කියලා ඔයගේ අදහස් ගන්න පුළුවන්. කොහොම හරි අනුන්ට උපදෙස් දීම. අනුන් වැරදි වලින් මඟ හරවා දීම. වටිනා දෙයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ මේ අවවාද දීමත් අනුශාසනා දීමත් වැරදි වලින් පුද්ගලයන් අයින් කිරීමත් කියන මේ කරුණ තුනම සිහියෙන් බුද්ධියෙන් කරන්තෝන ඒ වාගේම ඒහි ඊට ඇතුළත් වත ප්‍රතිහිතා ඉඳගෙන ප්‍රතිපත්තියේ පිහිටා ඉඳගෙන ඒවා කරන්න බලාපොරොත්තු වෙන්න. ඒ වත අවවාද දීමේ වතක් තියෙනවා. අනුශාසනා කිරීමේ වතක් තියෙනවා. වරදෙන් අහක් කිරීමේ අහක් කිරීමට උනන්දු වීමේ ඉදිරිපත් වීමේදී එක්තරා වතක් තියෙනවා. ඒක සලකා බලන්න ඕන. වෙන වෙන තැන්වලින් අපිට ඒකට උදාහරණ ගන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් අවවාද කරන ඇත්තෝ ඉන්නවා අපේ දිහි සමාජයේ ඉන්නවා පැවිදි සමාජයේ ඉන්නවා. අනුන්ට අවවාද දෙන නොයේ කන්නවට. ඒ අවවාද දෙන ඇත්තෝ අනුශාසනා කරන ඇත්තෝ අනුන්ගේ අඩුපාඩුකම් වලින් මුදවාලීමට බලාපොරොත්තු වන ඇත්තෝ බොහෝ විට අර නියම වට දැනගෙන කරන්නේ නැහැ. ඒ නිසා ඒ නිසාගේ අවවාදයයි අනුශාසනාවයි අර වැරදි වලින් අහකිරීමට කරන උනන්දුවයි මහන්සියයි අහකට හේතු වෙනවා. අද ධර්ම දේශනා කරන පින්වතුන් වහන්සේලා ඉන්නව බොහෝම දෙනේ වික්ෂුන් වහන්සේලාත් ඉන්න රටට අවවාදන ශාසනා දෙන ගිහි උදවියත් ඉන්න ඒ උදවියගේ ඒ උදවියගේ ඒ ක්‍රියාවල් දිහා බලාපුවාම හැම තැනම බන හැම තැනම බන දැන් ඔය විදිහේ ගුවන් විදුලි මාගින් කරන ධර්ම දේශනාවල් දිහා බලාපුවාම හැමදාම බණ කියන්නේ හැමදාම බණ කියන්නේ උපදේශ අවවාද ආදී ඇහෙනවා. නමුත් ඒ වයින් ඒ වහගෙන ඉඳීමෙන් ඒ තරම්ම ප්‍රයෝජන ගන්නවා කියලා අපට හිතා ගන්න අමාරුයි මේ රට නරක කළ කියන තනුව දවාපුරා. ඒ තරමට රට නරක වෙලා තියෙනවා, ගිහි සමාජ වෙලා තියෙනවා, පැවිදි සමාජයත් නරක වෙලා තියෙනවා. යන්නේ බරපතල නරකකට. නමුත් අවවාද අනුශාසනාන දේශනාන කොපමණවත් කෙරේ මා හිතනවා මේ විදිහට මේ අනුපාඩුවක් වෙලාගෙන මේ දේශනා කිරීම අනුශාසනා කිරීම අනුපාඩු අඩුපාඩු නිසායි. බොහෝ විට අර දේශනාව කරන ඇත්තාගේ අනුශාසනා කරන ඇත්තා බලාපොරොත්තු වෙනවා තමන් බොහෝම ඉහළින් ඉඳගෙන අර අනුශාසනාව ලබන ඇත්තන් බොහොම පහකින් තියාගෙන අනුශාසනාව කරන්න බලාපොරොත්තු වෙන අවවාද දෙන්න බලාපොරොත්තු වෙනවා තමන් බොහෝම ඉහළින් ඉන්න විදියයි අඳවන්නේ. අර අහනෝදවේ බොහොම පල්ලෙහාන් ඉන්න විදියයි අඳවන්නේ. නමුත් ප්‍රතිපත්ති වශයෙන් අර අහන උදවියට වඩා කියන උදවියගේ ප්‍රතිපත්තිය අඩුයි. සමහර විට හොඳටම අඩුයි. මේ අඩුකම නිසා අර අහගෙන ඉන්න මිනිස්සු අහගෙන ඉන්න උදවිය දේශනාව අහගෙන ඉන්න උදේවාද අනුශාසනම අහගෙන ඉන්න උදවිය අර දේශනාව පිළිබඳ ගරුත්වය කඩා දානවා ඔය කිව්වට ඔය ඕවා නිකං කියන කතාවක් කරන කතාවක් නෙමෙයි කිරීමට කරන කතාවක් නෙමෙයි ඔය අරහපං කමට අනුන්ට අඟවන්න කියන කතාවල් නිසා නියම වශයෙන් කරන් තමා අනුන්ට ඒ විදිහේ තමන් කරපු සුරාපු ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයේ පෙන්වීමට කරන කතාවල් නෙමෙයි ඕවා නිකම් කිස් කතාවල් කියන අහගෙන ඉන්න උදවිය නොසලකිල්ලෙන් අහගෙන ඒ නොසලකිල්ල නිසා අර වටිනා ධර්මයේ වටිනාකම නැති වෙනවා සමාජයට වැටුණාම. අපි බොහෝම උදවිය. බොහෝම උදවිය තමන්ගේ ළඟ නැති ගුණ අනුරමින් යනුන්ට අවවාද කරන්නේ. ඒක තමයි ලොකුම පාඩු. මේක අර ජාතික චාරිත්‍රයක් වගේ වෙලා තියෙනවා. බොහෝ විට තමන් ළඟට කෙනෙක් ආවම තමන් කන්නේ නැතුව අනුන්ට කන්න දෙනවා. තමන් ගන්නෙ නැහැ. නමුත් අනුන්ට හොඳට කන්න දෙන්නේ. ඒ විදිහේ දෙයක් වාගේ හරියට තමන් ළඟ නැතුව තමන් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව අනුන්ට දෙනවා ප්‍රයෝජන ගන්න කියලා. නමුත් මේකෙන් නියම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මේක නියම පිළිවෙලක් නෙවෙයි. අවවාද දීනේ අනුශාසනා දීනේ නියම පිළිවෙලක් නෙවෙයි. අපේ භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් යෝගාවචරය මේක හොඳට ඉස්සරන්න. අවවාද දෙන්න අවස්ථාව ලැබෙනවා. අනුශාසනා කරන්න අවස්ථාව ලැබෙනවා. අනුන් වරදින් නිදහස් කරන්න අයින් කිරීමට සුදුසු අවස්ථාවක් ලැබෙනවා. එබඳු අවස්ථාවලදී එහි යෙදෙන්න ඕන. එහි යෙදෙන අවස්ථාවේදී අපි බුදුරජාණන් වහන්සේගේ අදහස බලන්න කියලා. බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කුමක්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළේ අත්තානමේව පඨමං පතිරූපේ නිමේෂේ. අතඤ්ඤ මනුසාසෙය්‍ය නකලිස්සෙය්‍ය පාණ්ඩිතෝ. ඒකත් සම්බන්ධ කරගන්න ඕන ඔබට. ඔය දේශනාව. ඕදේ අනුශාසීය කියලා ඔය විදිහට කරපු දේශනාවට මේකත් එකතු කරනවා. අත්තානමේව පඨමං පටිරූපේ නිවේසේ අත්තානං ඒව පඨමං පඨමං පළමු කොට අත්තානං අමාම් සමාගේ වැඩ පිළිවෙලම පටිරූපේ සුදුසු තැනක නිවාසයේ නිවේශයේ යොදවන්නේ යොදවනු අත්ථ ඊළඟට අඤ්ඤං අනුසාරේ අනිකාට අවවාද දෙන්නේ අනුශාසනා කරන්නේ අනෝ ගාථා දෙකම දේශනා දෙකම එකට එකතු කළාම මේ වැඩි යෙදෙන හැටි අපට තේරුම් ගන්න ඕන අපි අනුශාසනා කරන්න ඕන අවවාද කරන්න ඕන වර්ධින් නිදහස් කිරීමට අනුව අනු වර්ධෙන් නිදහස් කිරීමට අවවාද දෙන්න ඕන උපදෙස් දෙන්න ඕන උපදෙස් දෙන්න ඕන මෙන්න මේ පිළිවෙලටයි ඒ මොකද්ද ඒ සමන් යම් කිසි අවවාදයක් දෙනවා නම් අනුශාසනාවක් කරනවා නම් ඒ බඳු අවස්ථාවේදී ඒ සම්බන්ධව එක්තරා හිතේ තැම්පත්කමක් දිනුවක් කියාගන්න ඕන. සුදුසු තත්වයක සුදුසු තත්වයක තමන් එහි නවත්වා ගන්න ඕන. තමාගේ හිත නවත්වා ගන්න ඕන. තමාගේ පිළි වැඩ පිළිවෙල සුදුසු තත්වයකින් දිනුවට පමුණවා සබා ගන්න ඕන. ඒ විදිහේ දිනුවට සබාගෙන ඊළඟට අනුතාව වාද දෙන්නේ. එහෙම නැතුව Taman නිකම්ම අනුන්ට අවවාද දෙන්න ගියොත් අනුශාසනා කරන්නද ගියොත් ඒ කරන අවවාදේවත් අනුශාසනයේවත් අනුන් පිළිගන්නේ නැහැ ඇතුළතින් hina වෙනවා මෙයා මෙහෙම කිව්වට මෙයාගේ හැටි මෙහෙමයි කියලා ওই විදිහට ඒ අහන එක්කෙනා hina වෙනවා බාර ගන්න ධර්මයක් අහක දැම්මා වෙනවා ධර්මයේ අහක දැම්මා වෙනවා ඒක ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ අදහස හොඳට සලකගෙන අපි අනුන්ට අවවාද අනුශාසනා කරන්න මහත් වේවන්ද යම් කිසි කරුණක් පිළිබඳව අවවාදයක් අනුශාසනාවක් කරනවා නම් ඒ කරුණ පිළිබඳව තමන් හොඳට තමන්ගේ අභ්‍යන්තරයේ දියුණුවක් ඇති කරගෙන එක්තරා අත්දැකීම් සමූහයක් ඇති කරගෙන අනුන්ට අවවාද දෙන්න ඕන අනුන්ට උපදෙස් දෙන්න ඕන කටයුතු කරන්නට ඕන ඒ විදිහට ඒ එක්කම තවත් කරුණක් තියෙනවා ඒ අවවාද දෙන්නව අවස්ථාවේදී ඒ අවවාද දීම කෙරෙන්න ඕන කරුණාවෙන් මෛත්‍රියෙන් එක්කෙනෙකුට අවවාද දෙන්නව අවස්ථාවේදී තව කෙනෙකුට පහර ගැනීමේ අදහසින් ඒක කරන්න ඕනේ. එක්කෙනෙකුට අවවාද දෙනවා. නමුත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙනින් කෙනෙකුට පහර ගැනීම. ඒකෙන් අර ධර්මයට අගෞරවයක් වෙන්නේ. ධර්ම ගෞරවයක් ලැබෙන්නේ කලාවෙන්නේ ඒ වගේම නිස්සල වැඩක්. අපකාරකින් පාපක්‍රියාවක් පාපක්‍රියා මනාන්දමකින්වත් අනුන්ගේ හිත් සිනාන්දමට තමක් කරන්න හොඳ නැහැ. අන්න ඒක එක කාරණේ. ඒ වගේම තවත් ලෝකී වතක් තියෙනවා. අන්ත උපදේශ දීමේ තවත් වතක්. සමන් කල්පනා කරනවා. දැන් යම් කිසි කෙනෙකුට අවවාදයක් උපදේශයක් අනුශාසනාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ පුජ්‍යලයාගේ අදහස තේරුම් ගන්න ඕන. ඒ පුජ්‍යලයාගේ හිතේ తත්වයේ ඔහු ඔහු හිතෙන් කොපමණ දුර දිනුනද මේ කරුණ සම්බන්ධව ඔහු කොපමණ දිනුනට ඈතට වැඩ කරලා තියෙනවද? කොයිතරම් කල්පනා කරලා තියෙනවද? කොයිතරම් ඒ වෙනුවට පිළිවෙත් පුරලා තියෙනවද? පිළිහිලාද, වැහිද්ද, අඳුද කියන ටිකක් හොයලා බලන්න ඕනේ. එහෙම හොයලා බලන්නේ නැතුව හුඟක් දුරට ඒවා සම්බන්ධව කල්පනා කරලා දියුණු වෙලා ඉන්න මිනිහෙකුට කෙනෙකුට අවවාද දෙන්න ගියාම ඔහුගේ තත්වයට තත්වය පල්ලෙහාට වැඩෙන අන්දමට අවවාද දෙන්න ගියොත් ඔහුගේ හිත නරක වෙනවා. ඔහුගේ හිත නරක වෙනවා. අර අවවාද කිසිම වැඩක් නැති එකක් වෙනවා. ඔහුගේ තත්වය පල්ලෙහාට වැඩෙන අන්දමට අවවාද දෙන්න. එක්තරා අන්දමක දියුණුවක් තියෙනවා නම් හිතේ ඒ අත්‍යය සම්බන්ධ ප්‍රතිපත්තියකින් යෙදලා ඉන්නවා නම් ඒක හොයලා බලලා ඒකට උදව් වෙන අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩුව කියන අන්දමට අවවාද කරනවා මිස නැතිව එහෙම නැතුව නිකම් දෝෂාරෝපණ ස්වરૂපේ ඔහුගේ අඩුපාඩුකම් ලකුවට පෙන්නමින් අවවාදන සාසන කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ හානියක් ඇති කියලා හිතාම. මෙන්න මේ කරුණු කීපෙම අවවාද කිරීමේදී සලකා බලන්න ඕනේ. මේවා ඊටාම සැලකුවුට දේවස්ෙන් හිතා ගන්න ඕන. අනිත් එක කරන අවවාදේ අනුශාසනාව හැම අවස්ථාවකදීම සඵල වීමට සම්පූර්ණ වීමට එහි අධ්‍යක්ෂින් තමන්ට සබාගෙන අනුශාසනාවල් කරනවා නම් ඒකෙන් වටිනා ප්‍රයෝජන ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව සම්බන්ධ අනුන්ට උපදෙස් දෙන්න. මෛත්‍රී කරන්න ඕන බොහෝම හොඳට. අනුන්ට හොඳට මෛත්‍රී කරන්න ඕන. මේ සත්තුන්ට මෛත්‍රිය, කුඩා සතාටත් මෛත්‍රිය කරන්න ඕන. මහා සතාටත් මෛත්‍රිය කරන්න ඕන. මේ පෙනෙන සතාටත් මෛත්‍රිය කරන්න ඕන. පෙනෙන සතාටත් මෛත්‍රිය කරන්න ඕන. පිටු ඉන්නත් සතාටත් මෛත්‍රිය කරන්න ඕන. ඈත ඉන්න උදවියටත් මෛත්‍රිය කරන්න ඕනේ කියලා කියනවා. නමුත් ඒ මෛත්‍රිය කිරීමේ පිළිවෙලවත් කරන විදිහක්වත් මේ කියන කෙනා ළඟ නැහැ. මොනම මෛත්‍රියක් නැහැ. නැතුව ඉඳගෙන අනුන්ට මෛත්‍රිය කරන්න කියලා ඒ අන්නේ එතකොට අර කරන කතාව සම්පූර්ණයෙන්ම හොල යනවා අහක යනවා. හිනා වෙනවා. ආගෙන ඉන්න උදවිය හිනා වෙනවා. එනිසා මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාව කරන්නේ මෛත්‍රී කරන්නේ මෛත්‍රී භාවනාව කරන්නේ කියලා අනුන්ට උපදෙස් දෙන්නේ අනේ කෙනා මෛත්‍රී පිළිබඳ තරහ දුරකට තරමක් දුරට භාවනාවෙන් හිත හදාගෙන හිටින්න ඕන. අත්දැකීම් සුවවත් දැකීමක් අත්තමාලු ළඟ තියාගන්න ඕන. එහෙම වුණත් අර ඒක ඉදිරිපත් කරගෙන සමාහිතරයේ ඉදිරිපත් කරගෙන තමාගේ අත්දැකීම් ඉදිරිපත් කරගෙන අනුන්ට හොඳ අනුශාසනාවක් කරතයි ප්‍රයෝජනවත් අනුශාසනාවක් කරන්නේ. ඒ ප්‍රයෝජනවත් අනුශාසනාව වැඩදායි වෙනවා. එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි මුළු ලෝකයකටම වැඩදායක වෙනවා. අන්න ඒ විදිහට මෛත්‍රිය සම්බන්ධ අවවාද දෙන්න පුරුදු කරගන්න ඕනේ. මේ මෛත්‍රී භාවනාව කුංචි භාවනාවක් වශයෙන් කියන්නේ නමුත් මේක ලෝක භාවනාව. කියන්නේ අතර කමඨාන් වල තියෙනනේ බුද්ධානුස්සති නිස්සාරට අසුභං මරණස්සති. ඔය කියලා කොටස් හතරක් තියෙනවා නිතරම හැමදාම තියෙනවා. කියනවා වැඩි ලොකුවට ගණන් ගන්නනේ. මේ මෛත්‍රී භාවනාව අ හිතා උසස් අන්දමට දියුණු කරගත්තා. හිතා උසස් අන්දමට දියුණු කර ගැනීම අරහත්ත්වය ලබා ගන්න. අරහත්ත්වයටත් මේක උපකාර කරන්නේ. විදර්ශනාවට හරවාගෙන ධ්‍යාන වශයෙන් ධ්‍යාන කීපයක්ම ලබා ගන්න ඕන අන්තිම ධ්‍යානයේ හැරුණාම මුල් ධ්‍යාන ටික මේ මෛත්‍රී භාවනාවෙන් සම්පූර්ණ කරගන්න ඕන. ඊළඟට උපේක්ඛා භාවනාවෙන් ධ්‍යාන හතරම සම්පූර්ණ කරගන්න ඕනේ. උපේක්ඛා භාවනාව සම්පූර්ණ කරගැනීමට පුළුවන් වෙන්නේ නැහැ මෛත්‍රිය නැතුව. නිසා මෛත්‍රියේ ප්‍රයෝජන. සතර බ්‍රහ්ම විහරණයෙන් මෛත්‍රිය ඉතාම ප්‍රයෝජන. ජීවිතවලට ජීවිතවලට බොහොම උපකාර වෙන භාවනාවක් මේක. මේ මේ නිසා මේ යෝගාවචරය බොහොම දෙනා මෛත්‍රී භාවනාව කරලා ඇති. ඒ මෛත්‍රී භාවනාව කරලා තියෙන ඇත්තෝ මේ මේවෙන් යම් යම් කිසි ඒ විදිහකින් මේ අත්දැකීම් ඇති කරගන්න ඕනේ. අත්දැකීම් ඇති කරගන්න. නැත්නම් මෙත පුංචි අත්දැකීම් වුණත් සමහර විට ඒකේ ප්‍රයෝජනේ ප්‍රතිඵලෙ ඉතා උසස් වෙන්න පුළුවන්. මම ඒක නිදර්ශනයක් මතක් කරන්න මට සිද්ධ වෙච්ච නිදර්ශන. අද අද සිද්ධ වෙච්ච එකක්. මේ සක්මනට රාත්‍රී හතරෙන් පතරම එනවා උදේ එනවා එනකොට මට සතේ සෑගුණා වගේ දැනුණා යම්සම් පයට අහු වුණා වගේ දැනුණා සෑගුණා නේ ඒ වෙලාවේ එළරන් ආවේ නේ සෑගුණා නෙමෙයි පයට පයේ කොනකට අහු වුණා වගේ දැනුණා ඌට හානියක් වුණේ නැති බව මට තේරුණා ඉතින් මම එළියක් අරගෙන ඇවිල්ලා බැලුවා බලනකොට හිතේ පොඩි සත් අරමුණක් පොඩි සතේ ඌව එළියට දාන්න හුඟක් මහන්සියක් තමයි කුස් කාර්යන ඇවිල්ලා හුඟක් මහන්සියක් නමුත් බැරි මට මතක් වුණා මේක එක්තරා ප්‍රතිපත්තියක් සතේ ඒ විදිහේ ලොකු සතෙක් හරි පුංචි සතෙක් හරි මේ පත්තයන් ආදී සතුන් උනත් වෙන වෙන ඒ විදිහේ සතුන් වුණත් අයින් කරන්න හොඳ පිළිවෙලක් මම විකාගෙන තිබුණා. ඒක ඒ වෙලාව මට කරන්න බැර පස්සේ මතක් වුණා. පස්සේ මතක් කළා අර කොස්ස උගේ ළඟට තියෙන කොහු මිට උගේ ළඟට තියෙන මම මෛත්‍රී කළා. මේක තමයි වෙන්න ඕන කියලා මෛත්‍රී කළා. ඉස්සර බොහොම අමාරු වුණා මට මේක අහක් කරන්න. ඌ හැම හිතම ආවා මේ කොස්මෙටට. කොස්මෙටට ආවා. එනිම් අරගෙනදී. එදින් ඌට කරදරේ වුණා මට කරදරේ වුණා එක්තරා අර පරණ දෙයක් මට මතක් වුණා. පරණ දෙයක් මට මතක් වුණා. මේ සිද්ධියෙන් මට පරණ සිද්ධියක් තව මතක් වුණා. කලින් මම ආරන්නේ වෙනවා. මොකෙන්ද මේ පත්තෑයේ කියන තාලෙමයි මට හීනෙන් පේන්නේ. සාත්‍රී 12ට විතර ඇති. පරණ ගෙවල් වල ඉන්නනේ පත්තෑයේ ඉතින් ඒ දවස්වල ටෝච් අරගෙන තිබුණේ නෑ මට. ඉටිපන්නමක් තිබුණා ඉටිපන්නම වත්තු වලින් නෝරක් ගහලා පත්තු කරලා බැලුවා ඇඳ කකුලට ඕම් හරි. ලොකු පත්තෑ පත්තෑ කියන අර ගරුඩු කියන જાති. මහාකායි දීගන් කළු පාට. ඕක ඇඳට ගොඩ වෙන්න කිට්ටුයි. ඒ කවුරුවක් ගන්නෑ කිට්ටුව. මේක නැවත කිසිම හානියක් කරන්න ඕන නැහැ මම අර කොළු මිට අරගෙන අර විදිහටම කිසිම කලබලයක් නොවෙන්න අර මෛත්‍රී කරලා ඔබේ ළඟින් තිබ්බ කොහොමද අර උඩට යන එක මේකට නැහැ අකෝමද නැංග නැංගලා හේමම නැවතුණා දැන් ගිහින් දාන්නේ කියනවා වගේ හරියට උතියි ඔය නැගලා ඔය හිටියා කොහොමද? එන්නේම කොහොමද හේම අරගෙන ගිහින් එළියෙන් දෙනවා දොරපත්. මේ මෛත්‍රිය දුක්ඛුන්ති ප්‍රතිපාද. කුංචි ප්‍රතිපාද මෛත්‍රියත් එක්ක යන්න ඕන ඕක. වෙන රටේකුණත් එහෙමයි. සතා දැක්කහම කලබල වෙන්න නරකයි. කලබල වෙන්නේ නැතුව නිස්සද්දව හෙමින් මොකක් හරි හිතුවොත් ඌ ඒකට බලන. ඒ හිතු කරන්නේ මෛත්‍රිය. හැබැයි අර තමන් කලින් මෛත්‍රිය කළා කියලා ගන්න ඕනේ. මෛත්‍රිය දිනු කරලා කියා ගන්න ඕනේ. මෛත්‍රියක් දිනු කරලා කියාගෙන ඉන්න කෙනෙකුට ඔකම ලොවට පුළුවන් කරන්නේ. ඒ මෛත්‍රිය අදහස හොඳට හිතට හිතින් අරගෙන ඒ මෛත්‍රිය අදහසින්ම අරක තියෙන මේකට නැගී ඕනේ. දුකට යන්නගෙන නැගලා නවතිනවා. කන්ද පිළිකත් ඕකට හොඳයි. කන්ද පිළිතේ තියෙන්නේ මෛත්‍රියමනේ. කන්ද පිළිකත් මෛත්‍රී. එතකොට ඔය විදිහේ අත්හදා බැලීම් කීපයක් මා කළා. තවත් ඒ විදිහට අත්හදා බැලීම් කීපයක් කළා තියෙනවා. මෛත්‍රියෙන් පුළුවනි හුඟක් වටිනා දේවල් කරන්න බුදුරජාණන් වහන්සේ ආනිසංස 11ක් දෙන්නලා තියෙනවා මේ ජීවිතය සම්බන්ධව ඒ වටම අඩංගු වෙන අන්දමේ තවත් කරුණු රාශියක් සම්පූර්ණ කරගන්න පුළුවන් මේ මෛත්‍රී යොදා ගැනීම ජීවිතයක් ජීවිතයට පැමිණෙනා වූ කරදර විපත්ති ඒවයින් මේවයින් නිදහස් වේකට යෝගාවචරයන්ට විශේෂයෙන් ඒක ප්‍රයෝජනයි. දැන් යෝගාවචරයන් භාවනා වේදනාව අවස්ථාවේදී කිට්ටුව පහත සතුන්ගේ කෑයෙහි තියෙනවා. ඒක කරදරයක් භාවනාවට. ඒකට තියෙන්නේ හිත නරක කරගන්නේ නැතුව ඒ ලිංගකටමයි මේ කරන භාවනාව නවත්තලා මෛත්‍රී හිතට ගන්න ඕනේ. මෛත්‍රී හිතට අරගෙන මේ මෛත්‍රිය යුක්තව අර සතුන් දිහාවට හිත යොදනවා. මේ සතුන් වෛර නැති වෙත්වා, තරහ නැති වෙත්වා, දුක් පීඩා නැති වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන මේක. අර කැදෙන්නේ නැති. ඔය සමහර විට සත්තු කොලහල කරගන්න අවස්ථාවේදී ඔබ බොහෝ ප්‍රයෝජන වෙලා තියෙනවා. තම තමන් ওই විදිහට මේ අත්තන්ට අත්දැකම් බලන්න ඕන අත්හදා බලන්න පුළුවන්. මේ ක්‍රම වලින් ශරීරයට පැමිණෙන වේදනාව දුක් වේදනාව තමන්ගේ අනුන්ගේ ඒ ඔය ආදී වශයෙන් ඒව නැති කර ගන්නද පුළුවන් මායි කර ගන්නට ශක්තියක් තියෙනවා මෙන්න මේ විදිහට <clears throat> එකම මෛත්‍රී සම්බන්ධව හිතලා බලාපුවාම අනුන්ට උපදෙස් දෙන්න පුළුවන් මේ සම්බන්ධව බොහෝ දුරට නොයෙක් විදිහෙන් උපදෙස් දෙන්න පුළුවන්. තවත් කරුණක් වශයෙන් කියන්න අත්තුයිනේ දැන් කෙනෙක් බොහෝම හිත නරක කරගෙන ක්‍රෝධයෙන් වාගේ ඉන්නවා. ඒ යත්තා මේ වෙත හිත යොදලා මේ මෛත්‍රිය යදුවොත් අරස නැති වෙනවා. ඇති වෙන්නේ එතකොට මේ සතුන් භූතයක් වෙන වෙන සතුන් ඉන්නවා භූතයන් වශයෙන් ඔය අවතාර හෝල්මන් ආදී දේවල් වෙනනවා කියලා කියනවනේ මේ හැම අවස්ථාවකදීම එහෙම දෙයක් ඇති වෙනකොට මේ මාහිතිය බොහෝම ප්‍රයෝජනයි. ඒ බුදුරජාණන් වහන්සේගේ අර සූත්‍රය මෙත්තානි සංසය කියන මේ සූත්‍රය දහසක් ආනිසංස කියනවා. ඒකේ 11යි තියෙන්නේ තවත් ඔක ඇතුලේ දහස් ගණන් ආනිසංස අපිට හිතා ගන්න පුළුවන්. මෛත්‍රිය හොඳට දිනු කරගත්තාම හොඟන් දරුවට දිනු කරගත්තොත් තම තමත් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විදර්ශනා භාවනාව ගෙන යන ඇත්තන්ට මෛත්‍රිය හොඟාම ප්‍රයෝජනයි අර විදිහේ බාහිර උපද්දරව ආදී පැමිණෙන අවස්ථාවේදී ඒකයි වළක්වා ගැනීම. ඒ වගේම හොඳට මෛත්‍රිය කරන කෙනෙකුට පුළුවනි අර විදිහ අනුතාව අනුශාසනා කරන්ද අවවාද අනුශාසනා කරන්ද හොඳට ශක්තියක් තියෙනවා. ඒ අත්තා කරන්නා වූ අවවාදයේ අනුශාසනාවේ ශක්තිය හොඳට තියෙන නිසා ඒක පිළිගන්න ඕන. ආ නැත්නම් හොඳට පිළිගන්න ඕන. බොහෝ විට මේ අවවාද අනුශාසනා කරන්න අවස්ථාවේදී ඒක අනුන් පිළිගන්නේ නැත්නම් මෙන්න මේ අඩුපාඩුව නිසා. යන්තම් නෙමෙයි අනුන්ට අඟවන අදහසින් නෙමෙයි අනුන්ට අඟ සමන් ලොකුවට ගුණධර්මයේ පුරනවා මෛත්‍රිය පුරනවා අනේ කවුරුවත් ඒවා කරන්නේ නැහැ මම මෙහෙම කරනවා කියන ඒ හැඟීමෙන් ඒ කතාවෙන් ඉදිරිපත් වෙන නරකයි ඒ Tamanට ඒවා තිබුණාවේ. ඒ Taman තුළ තිබෙනා වූ ගුණ Taman තුළ තිබුණාවේ. ඒවෙන් ඒවෙන් ප්‍රයෝජන සලසා දීම අනුන්ට Taman ළඟ නැති දෙයක් දෙන්නා අන්දමට දෙන අන්දමට ඉදිරිපත් වෙන්න ඕන. Taman ළඟ තියෙන දෙයක් නෙවෙයි ඒවා ප්‍රකට කරලා නොකිය මම මෙහෙම මෙහෙම ඉන්නවා මේ විදිහේ මෛත්‍රී කරනවා ඒ නිසා අභාංගලත් මෛත්‍රී කරන්න ඕන සමනාංගලත් මෛත්‍රී කරන්න ඕන සමුසලත් මෛත්‍රී කරන්න ඕන කියන්නේ ඒ විදිහට සාදෙන් කියන්න අරසන්න සාමාන්‍යයෙන් කිව්වට දෙයක් නෙමෙයි අවවාදේ නියමන්දමට සාර්ථක කර ගැනීමට ඔන්න ඔය විදිහට තමන්ගේ අත්දැකීම් සහිතව අනුශාසනාවල් අවවාදයන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වාගේම අනු වරදෙන් මුදවන අදහස තියෙනවා. අනු කෙරෙහි කරුණාව තියෙනවා. අනු අනු පහත් කරලා සැලකීමක් කරන්න නරකයි. අනුන්ගේ තත්ත්වයේ <clears throat> පිරිහැරලා කතා කරන්න අවවාද දෙන්නේ අනනහරයි. අනුන් කෙරෙහි අනුකම්පාව, කරුණාව හොඳටම තියෙනවා. ඒ විදිහේ තියෙනකොට අන්න අවවාද කිරීමේ, අනුශාසනා කිරීමේ වත සම්පූර්ණ වෙනවා. නිස්සරණ අදහස කියන්නේ නිස්සරණ අදහසෙන් යුක්තව වරදින් නිදහස් කරන අදහසෙන් යුක්තව අනුශාසනාව කරන්න ඕන අවවාදයන් කරන්න. එවත් එවත් පිළිසෙන්නේ අනුමෝදනා ධර්ම දේශනා කරන්නව අවස්ථාවේදී වුණත් අර හැටිතා දුරට තමන් හොඳට තේරුම් අරගත්ත කරුණු ටික ඒ උදවියට ඒ උදවිය දැනගත්තට කමක් නැහැ දැනගත්තත් නොදැනගත්තත් තමන් හොඳට තේරුම් ගත්ත කරුණු ටික ඕන් ඉදිරියේ ගමන ඉතින් තබන්නේ මොන අදහසකින්ද බුදුරජාණන් වහන්සේගේ නියෝජිතයෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන් ඒකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් බුදුරජාණන් වහන්සේගේ නියෝජිතයෙක් බුදුරජාණන් වහන්සේගේ අදහස් අනුන්ට දීමට සුදුස්සේ ඒ තමන් මේ විදිහේ සුදුස්සා බව තේරුම් අරගෙන එකක් හෝ වැඩියක් හෝ අනුන්ට අවවාද කළාට කමක් වචන කීපයකින් හෝ අවවාද දෙනකොට දෙන්න තියෙන්නේ අන්න අර අදහස අනුමයි. ඒක බුදුරජාණන් වහන්සේගේ අදහසක් මම ඉදිරිපත් කරන්නේ මගේ නේ බුදුරජාණන් වහන්සේ නියම කරපු දෙයක් කියන උන්ගේ හැඟීම යුක්ත හැඟීමෙන් යුක්තව අවවාද දෙන්න ඕන අනුශාසනා කරන්න ඕන ඒ විදිහට කරනකොට සතං හි සෝපියෝ හෝති අසතං හෝති යප්ති සත්පුරුෂයන්ට යත්තා ප්‍රේ කෙනෙක් වෙන්නේ සමහර විටක මෙන්න මේ සත්‍යයේ නැතුව වැරදි අන්දමට අනුශාසනා කරන්න ගියොත් ආවාද දෙන්න ගියොත් සත්පුරුෂයන්ට උනත් අප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වුණා කියලා තමන්ගේ කතාවට අප්‍රිය වුණා කියලා අසත්පුරුෂය කියලා මනින්න නරකයි. තමන් කියාපු හැටි සමහර විට නරකයි. තමන් පිළිපැදපු හැටි නරකයි. නරක නිසා සත්පුරුෂයන්ට උනන් නරක වෙන්න පුළුවන්. ඒ නිසා සත්පුරුෂයන් ඉදිරියේ උනත් අසත්පුරුෂයන් ඉදිරියේ උනත් නියම වත ඇතුව නියම සත්‍යයේ ඇතුව ඒ අවවාද අනුශාසනා දෙන්න පුළුවන්. මේ උනන්දු වෙන්න ඕන. යෝගාවචර කෙනෙක් වුණාම දැන් මේ පිරිස යෝගාවචර පිරිස. ඒ යෝගාවචර පිරිස අනුන්ට අවවාද දීමද සුදුසු. අනුශාසනා කිරීමද සුදුසු. ඒ සුදුසුම් වාසේනී යෝගාවචර ජීවිතය ගත කරන්නේ. පුංචි එකක් නෙමෙයි යෝගාවචර ජීවිතය කියන එක. උසස් එකක්. මහා ජනයාගෙන් ඉහළට වෙන් වෙලා තැනෙන ජීවන තත්වයක් ජීවිත තත්වයක් මේ යෝගාවචරයන් තුළ තියෙනවා. විශේෂ දර්ශනයක් මේ යෝගාවචරයන් තුළ තියෙන්න ඕන. ඒ කියන තියෙන්න ඕන නිසා ඒව Taman තුළ තියෙන ඒවා මතු කර ගන්න ඕන නිතරම. සාමාන්‍යයෙන් ටික කලක් හෝ භාවනාවක යෙදුනා නම් සමාධියක් ඇති කරගෙන කාලය ගත කරා නම් එහි එක්තරා ශක්තියක් තියෙනවා. ඒක Taman තේරුම් අරගෙන ඒ තව තවත් දේවල් දිනු කරන්නත් ඕන. එයින් ප්‍රයෝජන ගන්නත් මහන්සි ගන්න ඕන. ප්‍රයෝජන අනුන්ට සලසා දෙන්නත් මහන්සි ගන්න ඕන. යෝගාවචර ජීවිතයේ උසස් එකක් වටිනා